සඳහන් කළේ ඉදිරිපිට දුක්ඛෝ කියන කතාව කියලා මම මේක නැතේ මේ ආරබ්ධ විරි ආරම්භණලද වීර්යය ඇති කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කුසීතෝ වලසෝ කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්නට බෑ කියන එකයි අදහස. ඒකෙන් අදහස් කරන්නේ බුද්ධ ඥානන් වහන්සේ ආරම්භණලද වීර්යයෙන් යුතුව වාසය කරනවා අනුපන්නානං කුසලානං ධම්මානං අනුපාදාය උපන්නානං කුසලානං ධම්මානං උපාදාය කිතිය සම්මෝසා ජීවෝ භාවය වේකුලාය භාවනාය පාරිපෝරිය. තමන්ගේ තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමටත් ඒ වගේම ඇති කර දෙන්නේ නැති කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීමට සාමෝ දල්ල පරක්කමෝ අනිත්‍ය දුරෝ කුසලයේස ධම්මේසු කියන වචන තුන බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. එදිකේ විකෝ ආරත විරෝ විහෙරති සාමෝ දල්ල පරක්කමෝ දැකි වූ වීරයක් තියෙනට අනිත්‍යත් දෝරෝ කුසලේස ධම්මේ සුභේ නිවන් යන මාර්ගයේ ගමන් කරනවා නම් මේක බැහැර කරන්නේ නැතුව ඒ කියන්නේ මේ මාර්ගයෙන් පිටපණින් නැතුව, මේ මාර්ගය නතර කර කර නතර කරලා යන්නේ නැතුව දිගටම දිගටම කවර බාධකයාවක් කරගෙන යන්නට පුළුවන් ශක්තිය තියෙන කෙනෙකුට තමයි නිවන් ලැබෙන්නේ. දැන් අපි නිවන් යන්නට බහනා කරගෙන ඊට පස්සේ ගමෙන් මොකක් හරි ගමේ එකක් හරි නෑ දැන් එකක් හරි රාගම එකක් හරි තමන්ගේ පවුල එකක් හරි මොන හරි කරදරයක් ආවට පස්සේ ඉතින් ඒක මාස ගානක් කරදාන. එහෙම කළොත් එහෙම අර නිවන් යන ලබ නිවන් යන ගමන ප්‍රමාද වෙනවා. උදාහරණයක් වශයෙන් කතා කරනවා නම් ඔබේ ඔය අවුරුදු 20 වලට එහෙම ලැස්සන ගස් තියෙනවා. ලැස්සන ගස් වලට උඩට පොඩියක් අය කළා ඒක ගන්නට හදනවා. ඒ ගන්නට යන පුද්ගලයෙක් ටිකක් දුර වෑයම් කරලා උත්සාහ කළා ගිහිල් කළොත් ආයෙම ගහේ මුලටම ආපහු ඒ පුද්ගලයා එනවා. නැවතත් ආයෙ උත්සාහ කරගෙන යනවා තවත් ටිකක් දුරට ගිහිල්ලා ඉවර ආයෙත් අත් දෙක කකුල් දෙක බොරු කරලා වැයෙම විහිස්සලොත් ආපහු මුලටම කඩාගෙන වැටෙනවා. ඉතින් ඕකට කවදාවත් අර මුදුනටම යන්නට හැකියාවක් නැහැ. ඒ වගේ තමයි නිර්වාණය අවබෝධ කරගන්නට බාන බලාපොරොත්තු වෙන කෙනා ආරම්භන ලද තීර්ථයකින් යුතුව කතා කරනවාට ඒක ගන්න ඕන. ආරත් විදෝ විහෙරති කියන්නේ ඒකයි. ආරම්භන ලද වීරයෙන් යුතුව වාසය කරනවා. ඒ මෙතකොට තාම ඉතා දැඩි දැල්ල පරක්ම දැඩි පරක්ම ක්‍රමයක් වීර්යයක් ඇතුව අනිත්‍ය චතුරෝ කුසලයේ ධම්මේසු මේ කුසල් ධර්මයන් ඇති කර ඇති කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහය පස්සක තබන්නේ නැතුව දිගටම දිගටම කරගෙන යන්නට ඕන. එහෙම නැති කෙනෙකුට මේ නිවන් ලබන්නට බැහැ. ඊළඟ තියෙන කාරණාව උපපටිත සතිස්සයම් විද්වෝ වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ මුත්තසතිත ඒතිකෝපනේ සමුත් සංගින්තේ සම්පටිත උත්සං ඉද වික්‍රේ වික්ඛු සතිමා හොති පරමේන සතිනේ පක්ඛේන සමන්නාගතෝ චිරතම් පිච්චිර භාසිතම් වේ අරිතා අනස්සරිතා. එහෙනම් බුදුහාමුදුරේක විස්තර කරනවා එළඹ සිටි සිහිය නැත්නම් සම්මා සතිය දියුණු කරගත්තු කෙනෙකුට පමණයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ සම්මා සතිය දියුණු කරගත්තු නැති කෙනෙකුට නෑ සතිමා පරමර්ණය කියන එක උතුම් සතියකින් යුතු කියන එකයි මේ දක්වන්නේ. එතකොට පරම සති නීපක්ෂයෙන් සමන්නාගත උතුම් සතියකින් සමයි යුතු වෙලා සිටින්න ඕන. සිහිය නැති කෙනෙකුට සම්මා සතිය දියුණු කරගත්තේ නැති කෙනෙකුට කවදාවත් නිවන් ලබන්නේ නැහැ. මෙයාට මේ පිළිබඳ විවිධ අවස්ථාවලදී සමාජයෙන් ගෙදර දොරේ කටයුතු කරන විට සිහියෙන් විට වැඩ කටයුතු කරන්නට කියන කාරණාව දීලා දීලා තියෙන. ඒක නිසා වැඩ කටයුතු කරන විට ඒ කරන වැඩේටම අවධානය යොමු කරමින් යොමු කරමින් කරන්නට බලන්න. එහෙම දවසකට පැය කාලක් භාගයක් වාගේ සුළු කාලයක් කරනකොට ඒක ටික ටික ටික ටික කාලය වැඩි කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ කරන වැඩේටම අවධානය යොමු නොකොටත් ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. උදාහරණ වශයෙන් ඉත පේනවා, ඉත පේන්න පුළුවන් විවිධ දේවල් කල්පනා කර කර. ඉත පේනවා, පේනවා කියලා ඉත ඉතත් ඒක කරන්න පුළුවන්. ඒ වගේ කරන වැඩේටම අවධානය යොමු කරමින් කරනකොට ඒ වැඩේ හොඳට කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊටත් අමතරව සමාධිය සතිය දිනු කර ගැනීමකට මේක හේතු වෙනවා. මෙතන සම්මා සතිය නෙවෙයි මේ සතිය දිනු කර ගැනීමට හේතු වීමයි සීයෙන් යුතුව කටයුතු කිරීම තුළින් සිදුවන්නේ. ඉතින් සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කිරීමයි. එතකොට ඒක නිසා සිහියෙන් නැති කෙනෙකුට නිවන් ලබන්නට බැහැ. මේක තේරුම් ගන්න මේක තේරුම් ගත්තට පස්සේ සිහියෙන් වැඩ කිරීමේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන කොයි භාවනාවේ කොයි තත්ත්වයේ Taman දියුණු වෙලා හිටියත් Taman සිහියෙන් ටික ටික වැඩ කරන්න පුරුදු වෙන හැමදාම. එනිසා තියෙන්නේ. ඊළඟට සමාහිකස්සයම පිටේ ධම්මෝ නානං ධම්මං ධම්මෝ අසමාහිකස්ස ඉතිකෝ තපනේ තම් උත්සංගින් කේතම් පටිච්ච උත්සං. සමාහිත සමාධිමත් සිතක් ඇති කෙනෙකුටයි මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් වන්නේ සමාධිමත් සිතක් නැති කෙනෙකුට බෑ. ඒක විස්තර කරනකොට ඉත පිටේ පිටෝ වේචීන කමේ වේත්සකසේ ධම්මේ සරිතක්කංසයතන විවේකජම් දේශකම් පරිමඥානං උපසම්පජ්ජ වේද ආදී වශයෙන් ධ්‍යාන තත්යන් තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ නිවන් ලබන්නට නම් තමාගේ සිත තුළ අත්ම වශයෙන් පළවෙනි ධ්‍යාන මට්ටමටවත් තමාගේ සිත දියුණු විය යුතුයි. මේක සමත වශයෙන් මුලින් භාවනා කරලා එකම අරමුණක සිත පිහිටුවාගෙන ඉඳලා ඉඳලා සිතින් දෙකට භාවනා කිරීම තුළින් ඒ ධ්‍යාන සිත උපදවා ගන්නට පුළුවන්. එක්කෝ එහෙම නැත්නම් විපස්සනා විදර්ශනා භාවනා මුලින්දලා කරගෙන කරගෙන යනකොට තමාගේ සිත තුළ નિરાයාසයෙන්ම පළවෙනි ධ්‍යාන tattweන් යහත දියුණු ධ්‍යානයකට සිතපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒක නිසා මේ ධ්‍යාන සිතක් අත්‍යවශ්‍යයි නිවන් ලබන්න. සම්මා සමාධිය අත්‍යවශ්‍යයි. සමාධි ඉන්ද්‍රිය සමාධි බල ආදී වශයෙන් දක්වන සමාධි සම්බොජ්ජංග මේ අත්‍යවශ්‍ය කාරණා. ඒක නිසා තමාගේ සිත තුළ සමාධියක් නැත්නම් කෙනෙකුට කෙනෙකුට අවදාහක් නිවන් අවබෝධ කරගන්නට බැහැ. සමාධිය අත්‍යවශ්‍යයි. සම්පත වශයෙන් ඇති කර ගැනීමෙන් හෝ විපස්සනා වශයෙන් ඇති කරගත් සමාධිය තාමත් අවශ්‍ය කර්ම. එතකොට එහිදී පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන කියන එක විශේෂයෙන් මේ අගත ධම්මේ අගත කියන ටිකක් ගැඹුරින් කියන්නේ ටිකවා විශේෂයෙන් මේ දුව වෙනින් කියන්නේ සමාධිය කියන එක සිත ඒකඟ භාවයම නෙවෙයි ඒහා සත්‍යයන්. සමාධියේදී පළවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර පේශුපේ කංගතා කියන අංග පහක් තියෙනවා. ඒ අංග පහෙන් දෝතම් පළවෙනි ධ්‍යානයේ පස්සනාකාරීතාව පැහැදිලිව දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අංග පහෙන් තමයි පළවෙනි ධ්‍යානයේ පස්සන් ඒ පස්සනාට පස්සේ තමාගේ සිත අදවත ඇතුළට කිඳ කුඩා බැස්සා වගේ ගොස් සම්පූර්ණයෙන් සිත නිසලව සාන්තව තැන්පත්ව ගලතිව වගේ තිබෙනවා. සිතම අරමුණක් වෙන්නේ බාහිර අර්ථ සමහරට ඇහෙනවා ඇහුණාට ඒ පැත්ත පිළිපදුවන්නේ සිත නිස්සලව උරේ ගලතිබ්බා වාගේ අදිස්ථාන කර කාලය තුළම පවතිනවා සිතට අපින්ම සැනසීමක් සුවයක් සිත විවේකයට සිතපත් වෙලා සිතට අරමුණු එන්නේ සිත විවේකයටපත් වෙලා මාර කලින් කිව්වනේ චිත්ත විවේකයේ අවශ්‍යයි නිවන් යන කෙනෙකුට විවේකී සාම අවශ්‍යයි කියලා කාය විවේක චිත්තලේ උපදිවිස මෙතෙන්දි චිත්තලේ එකක් තියෙනවා ඊළඟට උපදි විවේක කියන්නේ ඒ වෙලාවට කෙලෙස් ධර්ම මොකක්වත් වෙන්නේ නැහැ රාගයෙන් ඉන්නේ නැහැ ද්වේෂයෙන් ඉන්නේ ඒ අවස්ථාවේදී තමන් කැමති රාග සිතිවිල්ලක් එහෙම ඇති කරගත්තොත් තමන්ටම තේරෙවි ඇති කරගෙන වළන්න දිහාම ඉන්නකොට මේ රාග සිත එතකොටම තමන්ට තේරෙයි ඒ රාග සිතක් ඇතිවීම කොයිතරම් දුකක්ද කොයි සිත කොයිතරම් බර වෙනවද ඕලාරික වෙනවද ඒක සිතට කොච්චර ගොරෝසු භාවයක් දැක් වෙන්නේ ඒ සියුම් භාවය නැති වී යනවා නේද අර නිරාමයේ සුසුපේ නැති වී යනවා නේද කියන අවබෝධය තමන්ම අත්දකින්නට පුළුවන් වෙනවා ඒක නිසා එතන අර උපදී වලින් ඇති වෙන විවේචයක් ලැබෙනවා. පළවෙනි ධ්‍යානෙන් පස්සේ දෙවන ධ්‍යානය ඇදී දෙවෙනි ධ්‍යානයේදී විතක් විචාර දෙකම සංසිඳී යනවා. ඒ විතක් විචාර දෙකම නිරුද්ධ වෙලා ගිහිල්ලා පීත්‍ර තේකකතා කියන අංග තුනෙන් විතර දෙවන ධ්‍යානයටපත් වෙනවා. පළවෙනි ධ්‍යානයට වඩා ගැඹුරුයි, ඊට වඩා සාන්තයි, ඊට වඩා ප්‍රණීතයි, ඊට වඩා සෝදායකයි මුළුයන්ගෙන්ම වාගේ සිසිල් හුලඟක් පීඩා නැත්නම් වතුර විදිනවා වගේ මුළු ඇඟම මහා වතුර භාගයක් ඇතුළත සීතල වතුර භාගයක් ඇතුළත බැස්සෝ වගේ සිසිල් සබ්දයෙන්ද පුළුවන් කය සීතල සිසිල් වෙලා සීතල වෙලා සීතල වෙලා නිසල වෙලා සාන්තල සම්පත්තල ගලක්සි වගේ තියෙනවා තුන්වෙනි ධ්‍යාන අවස්ථාවේදී සුඛය අයින් කරගන්නට ඕනේ විතක් විචාර දෙක දෙවෙනි ධ්‍යානෙ ධ්‍යාන කළා තුන්වෙනි ධ්‍යානෙදී ප්‍රීතිය අයින් කරනවා සුඛය නෙමෙයි ඒකට සුඛය කන්නපා කියන අංග දෙකෙන් මෙත ධ්‍යානය පවතින මේ දෙවෙනි ධ්‍යානයේ වඩා ඉතාමත් නොසැ ඒ ධ්‍යානයට සම්බන්ධ විට සුඛය ඉස්මතු වී ඉස්මතු වී පෙනීමෙන් දෙවෙනි ධ්‍යානයේ සිටපත් තුන්වෙනි ධ්‍යානයේ සිටපත් වෙන දඩේවා අධිෂ්ඨාන කළොත් එහෙම ඒකේ ලැබෙන සුඛය තව තවත් වැඩි වැඩියෙන් අත්දකින්නට පුළුවන් වෙනවා. ඒකේ තියෙන සුඛය ඒකාන්තතාව කියන අංග දෙක පමණ. ඒ සුඛය කය පුරා බිහිදී දැනෙනා උදයක් අර ප්‍රීතියේ සිට දැනෙනා උදයක්. මේ කයේ මුළු කයම සුඛයෙන් පිරේ ඉතිරි යනවා. තනි කරන ඒ හා සමාන සුඛයක් වෙන මොනම දෙයකින්වත් ලබන්නට බෑ ලෞකික කාම සම්පත් වලින්. එතකොට ඒ සුඛය ඒ සම්පතා තුන්වෙනි ධ්‍යානෙ ඒන් එහාට තියෙන උපේක්ෂා ඒ සම්පතා චතුර්ථ ධ්‍යානෙ සුඛයත් අයින් වෙලා උපේක්ෂාව සහ ඒ සම්පතාව සහිත හතරවෙනි ධ්‍යානෙ සිදුපත් මේ විදිහේ සම්පූර්ණයෙන් ආසාක ප්‍රත්‍යසනං අරමුණටත් ඒක සම්පූර්ණයෙන්ම නිසලවි නොතේරීම නැත්තටම නැති තේන ඇති වී යනවා ඒ වගේම සිත මොනම හේතු කොටත් ඈතට යන්නේ බාහිර ශබ්ද ඇසීම සම්පූර්ණයෙන්ම වගේ හතර වෙනවා තමන් ඉන්නේ කොහෙද කියලා දන්නේ සිත කල්ලාතිව වගේ ඔහි නිස්සලව අදිස්ථාන කළ කාලය දක්වාම පවතිනවා අර සිතේ විවේකයේ උපදී විවේක කාය විවේක ඔක්කොම තියෙනවා ඒ හින්දාට රූපාවචර ධ්‍යාන සත්‍යය තියෙන රූපාවචර අදිස්ථාන කළොත් එහෙම Tamanට මුළු විශ්වයම තියෙන හැම රූප නිමිත්තක්ම සම්පූර්ණයෙන්ම නැත්තටම නැති යනවා මුළු විශ්වයම හිස්සෝ අභ්‍යවකාශයක් ඒ අභ්‍යවකාශයේ පවත්නා වූ අහස තමාගේ සිතට පේනවා ඒ අහස අරමුණු වෙමින් තමයි ඒ වෙලාවේ අනන්තෝ ආකාශෝති මේ ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියන හැඟීමෙන් යුතුවයි අරූපාවචර පළවෙනි ධානයට යන්නේ. සබ්බසෝ පටික සංඥානං අත්තංගම සබ්බසෝ රූප නිමිත්තානං අසමතික්කම සෑම රූප නිමිත්තක්ම ඉක්මවාගොස් ඒ වගේම සිතේ ගැටීම ඇති කරන ඔක්කොම සාමාජ්‍ය සිත් 54ක් තියෙන ඒ සිත් 54ම තමයි සිත තුළ ඇතිවන්නේ නැතුව අනන්ත වූ ආකාශෝති මේ අනන්ත ආකාශයේ මුළු විශ්වයේ කොතනදද සිස්තක් තියෙන්නේ මේ සිත් රූපේ අරමුණු වලින් අනන්ත වූ ආකාශෝති මේ ආකාශයේ අනන්තයි මේ ආකාශයේ අනන්තයි මේ ආකාශයේ අනන්තයි කියන හැඟීමෙන් යුතුව අර ඒ ධ්‍යානයට සිතපත් වෙනවා. ඒ විදිහට අපි කියන්න කියන්නේ එතන ඇති. එතකොට මේ සමාධිය තියෙන කෙනෙකුට තමයි මේ නිවන අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. මේකෙන් අදහස් කරන්නේ ඔය සමත භාවනාව කරලා දිගටම ධ්‍යාන උපදවලා උපදලා ඊට පස්සේ විදර්ශනා කරලා නිවන් යන්නට කියන එකක්. විදර්ශනා භාවනා කිරීමෙන්ම ඒ ධ්‍යාන උපදවා ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. ඊළඟ කාරණා මේ අය අහලා තියෙන කාරණාවක්. අඤ්ඤවතෝ අයම් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස. ආත්මවත් කෙනෙකුටයි මේ ධර්මයේ තියෙන්නේ මෝඩ අයට නෙවෙයි. මේක කියනකොට බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥාව මේ අය හිතන ප්‍රඥාව නෙවෙයි. ඒක තේරුම් ගන්න. මේ හිතන්නේ ප්‍රඥාව කියුවාම උපාදි පාසෙන් ගුවන් ප්‍රඥාත් උපාදි ගන්නට පුළුවන් නුවණ තියෙනවා ප්‍රඥාව තියෙන. ඕමනේ අපි කතා කරන ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව කියන්නේ ඒක පිටේ විකෝ පඤ්ඤා හොති උද්‍යත් ගාමිනිය පඤ්ඤා සමන්නාලතු වරියාය නිද්දේතිකාය සම්මා දුක්ඛේ ගාමිනිය. ඕමයි ඒ ප්‍රඥාව බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. ඉදපිච්චේ විකෝ පඤ්ඤමා හොති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤා. ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම උදය වැය කියන්නේ. ඇතිවීම නැතිවීම දැක දැක සිටින්නට පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. අරියාය උතුම් ප්‍රඥාවක් ඒක සාමාන්‍ය ලෞකික ප්‍රඥාවක් නිත්‍යටිකාය කියන්නේ විනිවිද දකින ප්‍රඥාව පංචස්කන්ධයේ නියම தත්ත්වයේ විනිවිද දකින්නට පුළුවන් ප්‍රඥාව ඒවා මේ මේ හේතුන් එතකොට මේ මේ විදිහට තියෙනවා මේ හේතුන් නැතිවෙලා මෙහෙම නැති වෙනවා මෙතන සත්‍ය කියලා ගන්නට මම කියලා ගන්න මගේ ආත්මය කියලා ගන්නට මොකක්වත් නැහැ මේක හේතුඵල ක්‍රියාවන් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ආය ඇති වෙනවා ආය ඇති වෙනවා පවතිනවා නැති වෙනවා දිගින් දිගට දිගින් දිගට මෙසේ ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් සංස්කාර ධර්ම වාසියක හැදත්ම හැර මෙතන කිසි දෙයක් නැහැ කියලා දකින්නට පුළුවන් විනිවිද දක්නා ප්‍රඥාවක් තියෙනට ඕන සම්මා දුක්ඛය ගාමිනියා මේ දුක මනවින් කෙලවර කිරීමට හේතු වන ප්‍රඥාව. මේ ප්‍රඥාව නැති කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒකයි නිවන් ලැබීමට නම් පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන්නට කියලා අපි කන්නේ නැහැ කියලා තියෙන බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා. ඒක දෙකේ දෙකෝ පංචස්පාදානස්කන්ධයේ සුද්ධියත්තානුපස්සී විහෙරති. මේ පංචස්කන්ධේ රූපේ වේදනාවේ සංඥාවේ සංඛාර විඥාන කියන කොටස් හය ඇති වෙන විට ඇති වෙන බව නැති වෙනකොට නැති වී අනිත්‍යයට යනකොට අනිත්‍යයට යන බව දැක දැක දැක දැක ඒක සිතට පෙනිපෙනී පෙනිපෙනී භාවනා කරගෙන කරගෙන යන්න පුළුවන් ශක්තිය දෙනගෙනකොට නිවන් ලබන්නත් පුළුවන්. ඒ ප්‍රඥාව නැත්නම් උද්‍යත්ත ගාම්‍ය ප්‍රඥා සමන්නාමක ඇති වෙන්නේ නැතිෙන් දක්නා ප්‍රඥාවෙන් යුතු නොවන යම් කිසි කෙනෙකුට නිවන් ලබන්නට පහසු වන්නේ නැතිකමක් නේ. ඒක නිසා මේ ප්‍රඥාව ඇති කරගන්න තොන මේ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා තමයි විදර්ශනා භාවනා කළ යුතු වන්නේ. එහෙම නැති කෙනෙකුට කවදාවත් නිවන් ලබන්නට බෑ. මේ ප්‍රඥාව ඉතාමත් අවශ්‍යයි. ඊළඟ කාරණාව නිප්පංච රතිනෝ පිටේ ධම්මෝ නිප්පංච රාමස්ස නායම් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ සංසාරයේ දිගින් දිගට ප්‍රමාදයට හෙළන කරුණ වලට කියන ප්‍රපංච ධර්ම කියලා. ඒ ප්‍රපංච කියන්නේ ප්‍රමාදයට එනවා. පමා කරන නිවන් යන්න දෙන්නේ පමා කරන නැවත නැවත ජාතියෙන් ජාතියට ගැටගත උපද උපදව මරමර යවනවා. ඒකයි ඒ ප්‍රමාද ධර්ම වල ස්වરૂපේ ප්‍රමාද ධර්ම ප්‍රධාන වශයෙන් ඔය පොත්වල දක්වලා තියෙන කරුණු තුනක් සංහාව නිසා. වැරදි ආකාර දෘෂ්ටි නිසා මාන ඔය තුනයි දක්වලා තියෙන තණ්හා දිට්ඨි මාන ප්‍රපංච ධර්ම වශයෙන් අපි ප්‍රායෝගික වශයෙන් බලනකොට ඒදී වැදගත්ම වන්නේ අවිජ්ජාව මම කියලා කෙනෙක් සිටිනවා කියන අත්මිමාන ආදී ඒ සංවේද ධර්මයන් තමයි ප්‍රපංච ධර්ම වශයෙන් මා දකින්නේ අර මා කලින් කිව්වේ පොත්වල කියන තණ්හා විචිමාන කියන එක සංසාරේ දිගින් දිගට හේතු වෙන ප්‍රපංච ධර්ම වශයෙන් දක්වන්නේ. ඒක ඇත්ත තණ්හාව නිසා තමයි දුක්ඛ සමුදය සත්‍ය නැවත නැවත ක්‍රියාත්මක වන්නේ. ඒක නිසාම තමයි නැවත නැවත උපදී උපදී සංසාරයෙන් දිගින් දිගට යන්නට වෙන්නේ. ඉතින් මේ සෑම දෙයක්ම සිදුවන්නේ අවිද්‍යාව නිසා. ඉතින් මා දකින්න ප්‍රපංච ධර්මයේ අවිද්‍යාව නොදැක්කම මේ පංචස්කන්ධයේ නියම தත්ත්වය දන්නේ නැහැ. මේක අනිත්‍යයි කියලා දන්නේ නැහැ. මේක දුකයි කියලා දන්නේ නැහැ. මේක අනාත්මයි කියලා දන්නේ නැහැ. මේක දුක්ඛ සත්‍යය කියලා දන්නේ නැහැ. මේක දුක ඇති වෙන හේතුව කියලා දන්නේ නැහැ. දුක නැති කරන්න මේ විදිහටයි කටයුතු කරන්න කියලා ඕන දන්නේ කියලා දන්නේ. මේවා දුක නැතිවීම මෙතනයි දුක්ඛ නිරෝධය මෙතනයි නැත්නම් සෝවාන් ඵලසිත මේක සක්දාගාන ඵලසිත මේක අනාගාන ඵලසිත අරහත් ඵලසිත මේක නිවන මේක ආදී වශයෙන් කරුණු දන්නේ. එතකොට මේ නොදක්නා අවිද්‍යාව නිසා තමයි සංහාව ඇති කරගන්නේ සංසාරයේ වැඳී සිටීමට ආශා කරන්නේ විවිධාකාර අකුසල කර්ම කුසල කර්ම රැස් කරන්නේ මේ විදිහට කර කර දිගින් දිගට යන්න සිදුවන්නේ මේ ප්‍රපංච ධර්මයන් සමාගයේ සිට තුළ ඇති වෙන්නේ තිබෙන නිසා ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරන ධර්ම නිවනට යන්න නෙදී ප්‍රමා කරනවා ඉතින් මේවා තියෙන කෙනෙකුට කවදාවත් නිවන් යන්න බැහැ නිත්‍යපංචනා මස්සායම් වික්‍රේ ධම්මෝ නිත්‍යපංච රතිනෝ මේ ධර්මය අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අර ප්‍රමාද ධර්මයන්ගෙන් විරුද්ධයට කියන්නේ අප්‍රමාදී විහරණය නිත්‍යපංච ප්‍රපංච නැති ස්වરૂපය පිළිබඳ ඇලීමක් තියෙන ඒකම දිනු කරගන්න ඕනේ කියන හැඟීම තියෙන කෙනෙකුට මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ පපංච නිරෝධේ චිත්තම් පස්සන්දති පසීදති සංසිද්ධති අතිමුච්ඡති කිය. මේ පොත්වල තියෙන අතිමුච්ඡති කියන කතාවනේ විමුච්ඡති කියන කතාව මම මගේ හදවතට ඉන්නේ අතිමුච්ඡති කියන කතාව. ඒකයි එහෙම අපි ප්‍රකාශ කරන්නේ. ඒකෝට මේ පපංච නිරෝධේ පපංච නිරෝධේ කියන්නේ තණ්හා දිට්ඨිමාන නිරුද්ධ කරපු ඒ සංස්කාර විරහිත தත්ත්වයටපත් වෙච්චි නිවන. ඒ නිවනේ චිත්තම් පක්ඛන්දති පසීදති සංසිත නිවනට දැස ගන්නවා. ඒකේ ප්‍රසාදයටපත් වෙනවා. සංසිතති ඒකෙම පිළිදෙනවා. අතිමුච්ඡති ඒකේ ගිලගෙන දැසගෙන සිටිනවා කියන එකයි. එතන විමුක්තිය කියන පොතේ වචනේ වැරදි. ඒක අධිමුක්තිය කියලා අපි මේක නිසා ප්‍රකාශ කළේ බුදුහාමුදුරෙන් වෙන්න ඕනේ කියලා තියෙනවා. නැත්නම් ඒක මගේ සිතේ එහෙම ඉන්නේ කියන්නේ. එතකොට මේ විදිහට මේ නිර්වාණ ධාතුව පිළිබඳව මේ ප්‍රපංච ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කෙනෙකුට තමයි මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේන්න නැති කෙනෙකුට නිවන් ලබන්නට බැහැ. එතකොට මේ දක්වා කියන ලද කරුණවල අර මුල් කාරණාව හැර ඉතිරි කරුණු පිළිබඳ බුදුහාමුදුරුවෝ කියපු කාරණා හතයි ප්‍රකාශ කරේ. ඒවත් දෙක සාරාංශය නැවත කියනවා නම් ඒ පිටසාරාංශය අපි නැවත ප්‍රකාශ කරනවා. මේ නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සතුට සිටියේ තියෙන කෙනෙකුට. සතුට කියන්නේ ලද දේ සතුට වීම පමණක් නෙවෙයි භාවනාව තුළින් ඇති වෙන ප්‍රීති සම්පෝඥංගය ආදී ගුණ ධර්ම තියෙනවා තියෙන කෙනෙකුට නැති කෙනෙකුට බෑ. ඊළඟට විවේකයෙන් යුතු කෙනෙකුටයි මේ නිවන අවබෝධ කරගන්න පුළුවන්. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. මේ ඒක තමන්ගේ නේද හිත මිත්‍රයෙක් නිතරම කතා බහ කර කර සංකනිකාරාමස්ස ධර්මය අවබෝධ කරගන්නට බෑ. එවැනි කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි නිසා තමන්ට විවේක ඇති කාලයක් හෝ ස්ථානයක් හොයා ගන්නවා. විතර භාවනා කරනවා විවේක ඇති අවස්ථාවක් ගන්නවා. ඒ කියන්නේ රැයට උපන් නිදාගත්තට පස්සේ නැත්නම් උදේට නැගිටින්න අනිත් අය නැගිටින්න නිසා එතකොට ඔය කාය විවේකයෙන් යුතු වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව කියන කාරණා ආරද්ධ විරිය අරඹන්නත වීර්යයෙන් ඒතෝ වැඩේතු කටයුතු කරනවා නිවන් යන්නට ආරම්භමක් තියෙන ඕනෑම වැඩක් කරන්න ආරම්භයක් තියෙන ආරම්භ කරන්න නැති විදිහට හැම දවසෙම මෙතන ඒක නිසා නිවන් යන්නට අවශ්‍ය ගුණධර්ම දිනු කරගන්නට ඕනේ භාවනා කරන්නට ඕනේ කියලා ආරම්භමක් තියෙන්න ඕනේ පාම්මවා දැල්ල පරක්කම අනිත්‍යක දූර කුසලයේ සම්මේසු මේක දැඩි පරක්කම දැඩි වීර්යයක් පැත්තකට දාලා පිටින් විට අයින් කරන වීර්යයක් නෙවෙයි නිවන් ලැබෙන තෙක්ම දිගටම දිගටම ආකන්ද ලෙස කරගෙන යන්නට පුළුවන් වීර්යයක්. සමාගයේ සිත තුළ ඇති වෙන්නට ඕන. ඊළඟට පරමීන සතිනේ පක්ෂේන සමන්නාගතෝ බෝධි සතිමා. ඒ මොකද හැමදෙල දක්වලා තියෙන සතියෙන් යුතු වෙන්නට ඕනේ. මේ නායන් ධම්මෝ මුත්තසතිස ධර්මයේ අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ උපට්ඨිත සතිස්සයම් වික්‍රේ ධම්මෝ සිත්හිය සම්මා සතිය දිනු කෙනෙකුට කෙනෙකුට ඒක නිසා සති මාසීයෙන් යුත් වෙනවා පරමේන සතිනේපත් වෙන සමන්නාව. ඊටාම උතුම් වූ පරම වූ සති සම්මා සතියෙන් යුතුවන්නට ඕනේ. එහෙමගේ ගේදී තව කොටසක් ඒකට ඇඩ් කරලා තියෙනවා සිරකටම් පිටිර දහස් කම්බි සරිතානි සරිතයි සතිය යුතු කෙනෙකුට ඈත දෙයක් වුණා සීපක් ගන්න පුළුවන් කරපු දෙයක් තියෙනවා සීපක් ගන්න පුළුවන් මේක මේ විතරම වැදගත් නැහැ මේක අදාළ අදාළවන්නේ පෙර බව දකින්නට අරවා මේවා ගිය ආත්ම දකින්නට ආදී කරුණු සඳහා සිරකටම් පිටිර බාස්තම් කියන එකයි උගාවක් ඉස්සර කරපුවා දීපුවා දකින්නට පුළුවන් සතිය පෙර ආත්ම භාවයේ දකින්නට සම්මා සතිය තාම හොඳින් දියුණු වෙලා තිබෙන්න ඕනේ එතකොට ඒකේ තරම් වැඩ ගන්න නැහැ. නමුත් සිහියෙන් යුතුව එදින්දා වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන කියන කාරණාවයි ඊළඟට ප්‍රකාශ කළේ. ඊළඟට සමාහිත භාවය. සිතේ සමාධියක් නැත්නම් සිත එකඟ වෙන්නේ නැත්නම් සිත විවිධ අරමුණු කරා දුවනවනම් එයාට නිවන් යන්නට බැහැ. ඒක නිසා සිත සමාධිමත් කරන්නට ඕනේ. සමාධිමත් කරන්නට භාවනාවක් කළ යුතුමයි. වෙන ක්‍රමයකින් සමාධි ගන්නත් බැහැ. කලින් ආත්ම භාවනා කරලා තියෙනවා සමාධිය ලබන එක තමයි පාස්සේ. එතකොට එහෙම නැති කෙනා ටික ටික හරි Tamanට පුළුවන් හැටියට භාවනාවක් කරන්නට ඕනේ. නැත්නම් නිවන් ලබන්නට බැහැ. ඊළඟට පඤ්ඤුතෝ යම් පිටේ ධම්මෝනායම් ධම්මෝ දුප්පඤ්ඤස ප්‍රඥාව ප්‍රඥාව තියෙන නුවණ තියෙන්නට ඕන නුවණ නැති කෙනෙකුට නිවන් දකින්නට බෑ කවදාවත්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නට පුළුවන් කමක් නෑ ප්‍රඥාව නුවණ නැති කෙනෙකුට ඒ නුවණින් තමයි දකින්නේ උද්‍යත්ත ගාම්‍ය පඤ්ඤා සමන්නාගත ඇතිවීම නැතිවීම දක්නා නුවණ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දක්නට පුළුවන් ගතිය තියෙන්නට ඕන ඊට අමතරව අර නිත්‍ය පංචරාමස්සායම් වික්‍රේ ධම්මෝ නිත්‍ය පංචසතිනෝ ප්‍රපංචේ සමාන සංස්කාරයේ ප්‍රමාදයට එන සන්නා දිට්ඨි මාන ආදී ඒ ධර්මයන්ගෙන් සිට ඈත් කරගෙන ඒ ප්‍රපංච නැති භාවයේ සිට ඇලුණු භාවයක් මම මේ ඔක්කොම ධර්ම නැති කරනවා. දැන් උදාහරණයකට මම කියන මේ කියන කතාව මම හොවා දක්වන්නට කියන කතාවනේ මේකට ඇති කරගන්නට ඒක උපකාර වෙයි කියන පිරිසිදු චේතනාවෙන් මම මේ කතා. අපි මහාන වෙනකොට දැන් මහාන මේ ඔක්කොම දේවල් ලෞකික දේවල් ඔක්කොම දේවල් අත්හැරලා මහාන වෙනවා. ඉතින් මහාන වුණාට පස්සේ රාග සිතිවිලි එනවා නම්, ද්වේෂ සිතිවිලි එනවා නම්, මෝහ සිතිවිලි එනවා නම් මම හිතුවා මෙහෙම. ආ මේ ඔක්කොම දේවල් ලැත්තලා විරාග සිතිවිලි ඇති කරගන්න, ද්වේෂ සිතිවිලි ඇති කරගන්න, මෝහ සිතිවිලි ඇති. එහෙම නෙවෙයි. ස්වභාවයේ වීත රාග, වීත දෝෂ, වීත මෝහ තත්ත්වයට එන රාගය නැති කරන, ද්වේෂය නැති කරන, මෝහය නැති කරන සිත පිළිසුදු තබා ගන්න. ඒකයි. ඒ ඒ අදහස ආපු ගමන්න අර රාග දෝෂ මෝහ ආදී සංසාරේ ප්‍රමාදයට ප්‍රපංච ධර්ම පහම කපා අරින්න පුළුවන්. මේ අය මේ ඇයට සුදුසු පරිදි ඔය අදහස අධික. මං යන්නේ මේ නිවන් යන්නට. අදුම වශයෙන් සෝවාන් මාර්ගඵලවත් සාක්ෂාත් කරන්නට ඒකහා මාර්ගඵලයක් හරි ලකින. මේක ලබන්නට නම් මේ හැම වෙලාවෙම අර කිරිහැලිය මේ මේ තනි මුට්ටිය වැටුණු ඇඹලේ වගේ මේ කාමයේම පැහැගෙන ඉඳලා හරියන්නේ නැහැ මට. නැත්තම් මේ ද්වේෂය කියන එක තියාගන්න නෙවෙයි මං ආවේ ද්වේෂ නැතුව මෛත්‍රී තියාගන්නට. ඔක්කොම ලෝකේ ඇලීමයි ඔක්කොම තණ්හාවයි තියාගන්න පරිකාණට මම මේ යන්නේ ඊවන් යන්නේ. ඒක නිසා මුලා වෙන්න නෙවෙයි මං යන්නේ ප්‍රඥාව දිනු කරන්නේ. අන්න ඔය අදහස තමාගේ සිත තුළ ඇති කරගත්තොත් අවංකවම පහසෙන්න පුළුවන් ඔය අනවශ්‍ය රාග ඇති වෙනකොටම වහාම සිත පිරිසිදු කරගන්න. ගියද රාජසිත විදිහට ජීවත් වෙන්න බෑ අනවශ්‍ය දේවල් දෙට වෙනකොට වහම නැතික. සහාසිත විදිහ කාටවත් සංගීතයද කියලා බෙදලා තමයි. ඕනෑම සහාසිත ඉලක්කප මම මේ නිවන් යන්නට යන්නේ මම මේ සහාසිත විදිහ තමන්ගේ සිත තුළ පෝෂණය කරන්න යන පුද්ගලෙක් නේ. ඒක නිසා වහම මේක නැති කර ගන්නට ඕනේ. මම තරහ නැතුව අනිත් අයට මෛත්‍රී කරනවා. කියලා මේ මෛත්‍රී සිත ටික ගන්නට මම මුලාවට පත් ගන්න නැතුව මෝහේ නැතුව ප්‍රඥාව දිනු කරන්න. ඒ අදහස ඇති කරගත්තොත් පහසෙන් කෙනෙකුට පුළුවන් ශක්තිය ලැබෙනවා. අර නිප්පංචාමස්ස කියන වචනේ එකතු කරලා ඒ தත්ත්වය ටික මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඈත් ඉන්නට කැමැත්ත ඒක තේන්නට ඕන. එහෙම නැත්නම් ඉතින් නිවන් ගන්නට බෑ. මේ ප්‍රපංච රත් වෙනවා. ඒක කෙරෙහි ඒකේ ඇලීමක් දැඩි ඒකට ආසාවක්. ඒ කියන්නේ ආසාව කියන්නේ මේ දැඩි ආසාවනේ. අර ප්‍රපංච ධර්මයන් නැතුව ජීවත් වීමට කැමැත්ත තියෙනවා. ඒ රුචිකේ රුචිය තියෙනවා. ආසාවනේ වැදගත්. හරි වචනේ රුචිකත්වයේ තියෙනවා. එතකොට ඒ විදිහට කටයුතු කරන කෙනාටයි නිවන් ලබන්න පුළුවන්. මම කියන්නේ අර අල්පේච්ඡ භාවයේ පසුව කියන්නම් කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළේ අර අපි කියපෝ අල්පේච්ඡ භාවයේ නෙවෙයි. අත්‍යච්ඡායම් වික්‍රේ ධම්මෝ නායන් ධම්ම මෛත්‍යස්ස ඉතිකෝපණේ සම්මුත්තං කිංචේතං පටිස්සං ඉද වික්‍රේ බිකෝ අප්පිච්චෝ සමානෝ අප්පිච්චෝති මං ජානියන්ති න ඉච්ඡති සන්තුෂ්ඨෝ සමානෝ සන්තුෂ්ඨෝති මං ජානියන්ති න ඉච්ඡති ආදි වශයෙන් දක්වනවා එතන අල්පේච්චය කියන්නේ තමන් අල්පේච්ච විදිහට ජීවත් වෙනවා. නමුත් ලෝක සත්‍ය මං අල්පේච්ච වශයෙන් ජීවත් වෙනවා කියලා දැනගන්න දැනගන්න ඕනේ කියන අදහස තමන්ගේ. නැත්නම් ලෝක සත්‍යයට පේජ් එක කරන්නේ. සංකෘතිය සමාන තමන්ගේ සිත තුළ අර පීත සම්පජංගේ ආදී සංකෘත ධර්ම නැත්නම් ලදදේ සත්‍වියම් විද්‍ය ආදී ගුණ ධර්ම තියෙන. නමුත් සංකෘතසය තමන්ගේ සංකෘත භව තිබුණාට අනිත්‍ය මම මේ විදිහට ඉන්නවයි කියලා දැනගන්නවට කැමති නැහැ. ඒකයි අල්පේති භාවය. ඊළඟට පවිවිත්ත තමන් විවේකයෙන් යුතුව ඉන්නවා. ලෝක සත්‍ය දැනගන්නවට කැමති නැහැ තමන් විවේකයෙන් ඉන්නවයි කියලා. ඊළඟට අරඹු වීරයෙන් යුතුව තමයි කටයුතු කරනවා. නිවන් යන්නට බලවත් උත්සාහයක් ඇතුව දැඩිව වීරය කරන ලෝක සත්‍ය මම මේ අරඹු වීරයෙන් යුතුව කටයුතු කරනවා කියලා දැනගන්නවට නෑ ඉච්ඡති කැමති නෑ. අර කලින් කියපු හැම කරුණක්ම මේකට කියනවා බුදුහාමුදුරේ. ඒක පළවෙනිම බුදුහාමුදුරෝ කිව්වේ ඒකයි මම අවසානයේ කියන්නේ අනිත් කරුණ ටික විස්තර කරලා. ඊළඟට තමන්ගේ සිත තුළ සතිය තියෙනවා. ඊට 100ම සතිය දිනු කරගෙන ඉන්න පුළුවන් තමයි. අනිත් අයට මම මේ සතියෙන් යුතු පුද්ගලයෙක් කියලා දැනගන්නවට කැමති වෙන්නේ නැහැ. එතකොට බොරුවට සතියෙන් වැඩ කරනවා කියන එක ගැන හිතන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ලෝකයට පේන්න සතියෙන් යුතුව වැඩ කරනවා කියලා ওই අදහස තියෙන කෙනෙක් කරයිද? Tamange තියෙන සතියවත් ලෝක සත්‍යයට තේරෙන්නේ කියලා පෙන්වන්න නම් පෙන්වන්න කැමති නැහැ. ඊළඟට සමාහිත භාවය සමාගයේ සිත තුළ සමාධිමත් සිතක් තියෙනවා. ලෝක සත්‍යය මගේ සිත තුළ සමාධියක් තියෙනවා කියලා දැනගන්නවට කැමතියි. ඒකයි අල්පේසල. ඊළඟට තමන්ගේ සිත තුළ ප්‍රඥාව තියෙනවා. අනිත් අය මගේ මම මෙහෙම පාඩමක් කෙනෙක් කියලා දැනගන්නවට කැමති නැහැ. තමන් නිත්‍ය පංච රතිනෝ මේ ප්‍රපංච ධර්මයන්ගෙන් මිදලා නැත්තම් පංච නිරෝධේ චිත්තම් පත්තන්ති පසීදේ සම්පිතේ අතිමුච්චේ මේ ප්‍රපංච නිරෝධේ සිට බැස ගන්නට ඕනෙම සමේක බල පුළුවන්කම තියෙන. නමුත් ලෝක සත්‍යයට දැනගන්නටවත් කැමති නෑ. නෛච්චති මාමයන් දානිකින් තියෙන ඉච්චති මම දැන අන්නයි ලෝකයේ අය දැනගන්නේ කියන එකට කිසිම කැමැත්තක් නෑ. එහෙම කැමැත්ත නැති වෙනකොට ඔහුගේ සිත තුළ අල්පේච්ඡ භාවය තියෙනවා. ඒ එවැනි කෙනෙකුගේ සිත තුළයි එයින් එයින් එහාට තමන්ට මාර්ගඵලාදී දියුණුවක් ලබන්නට පුළුවන් වන්නේ තමන් පුවා දක්වන්නට මානෙන් කරුණ ඉදිරිපත් කරන්න යන පුද්ගලයා ඇත්ත වශයෙන්ම මානෙ කියන ඒ නීවරණ ධර්මයෙන් ඒ නැත්නම් ඒ ක්ලේශ ධර්මයෙන් යට වෙලා සිටින්නේ ඕ ඒක අයින් කර ගන්නාත් එක්ක එයින් එහාට කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒක නිසා මම මේ මාර්ගේ ඵල ලැබලා තියෙනවා මම අනාගාමී වෙලා ඉන්නවා මම රහත් වෙලා ඉන්නවා ඒ වාදී වශයෙන් යම් කෙනෙක් කියනවා නම් සම්පූර්ණයෙන්ම මේ කරුණ ගැන අවබෝධයක් නැතිකම නිසා හෝ නොදන්නාකම නිසා කියනවා වෙන්නට පුළුවන් ඒවත් අපේ වශයෙන්ම තියෙනවා නැත්නම් බොරුවට කියනවා වෙන්නත් පුළුවන් ඒක නිසා පුළුවන් තරම් දුරට අල්පේච්ඡවන්න නියතමානී වන සාම්වන්නේ ඒක ඒකෙන් අදහස් කරන්නේ තමන් සතු දේවල් නැති කර ගන්න ටික පුළුවන් තරම් ලෞකික සතු සම්පතිය දේවල් දිනු කර ගන්න උත්සාහ කර ගන්න ඕනේ උත්සාහ කළා ඒවා පරිභෝග කළාට පුළුවන් තරම් නියතමානී ගුණය අල්පේච්ඡ භාවය ඇති කර ගන්නවා මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් තමයි කෙනෙකුට නිවන් අවබෝධ කර ගන්නට පුළුවන් වන්නේ මේ කරුණ වලින් ඉතාමත්ම වැදගත් වන්නේ ජීවිතයට එකතු කර ගන්න ඒ අල්පේච්ඡ භාවය ඒ වගේම පුළුවන් තරම් දුරට සතුට සිතින් යුතුව ජීවිතේ ගෙන යන්නට පොඩු පුහුණුවන්න ඒ කියන්නේ තමාගේ තියෙන ගුණ ධර්ම ගැන සිහිපත් කළා මට දැන් පන්සිල් සම්මන් පාරාරස්ථා කරනවා නැත්නම් මං උදේ සවස පෙරවන් වදිනවා නැත්නම් මං භාවනා කරනවා නැත්නම් මං සිල් ගන්නවා ආදී තමන්ගේ ගුණ ධර්ම ගැන සිහි කරලා හරි ටිකක් හරි සතුට වෙන්නට බලන්න නැත්නම් මම මේ නිවන් මඟ ගමන් කරනවා කියලා හරි සතුට වෙන්නට බලන්න ඒ වගේ ලද දෙයින් සතුට වීම ගැන හිතලා මම මේ ලදලෙන් සතුට වෙනවා කියලා සතුට වන්නේ. ඒ සතුට භාවයක් ජීවිතේට එකතු කරන්නේ. එතකොට බොහෝ දුරට සිතට සැනසීමක් සහනයක් මේ ජීවිතේදීම ලබන්නට පුළුවන්. නිවන කෙසේ වෙතත්. ඒ වගේම පුළුවන් තරම් දුරට විවේකයෙන් ඉඳ කටයුතු කරන එක හොඳයි. මා ඉස්සෙල්ලා කිව්වා ගෙවල් දොරවල් වලට උනේ කයාවක් වගේ පුළුවන් තරම් දුරට අර කාර්යය Tamange ඉතුරු කරගන්න විවේක නින්නේන විවේක චේපෝනේන විවේක පබ්බහරේන චිත්තේන. විවේකයෙන් යුතු විවේකයේ නබුරෝ සිටින් යුතු උද්‍යෝජිනක පරිසංවිත්තං ඒව කතං කත්තාවෝති. මේ පිටක් කරනවා නම් හොඳයි හොඳයි කියන අදහස ඇතුව කටයුතු කරන්න පුළුවන් නම් මේක හොඳයි ජීවිතේ දෙකට ගන්න. නිවන් යන සඳහා අරඹන ලද වීර්යයක් අවශ්‍යයි එක දෙවෙනි කාරණාව සතිය පරමේන සති නේපත් වෙන සමන්නාගතෝ ඊතා උතුම් සත්මා සතිය දිනු කරගත යුතුමයි ඊළඟට සමාහිත භාවයේ සමාධිමත් සිතක් තිබෙන්න ඕන ඊළඟ එක ප්‍රඥාව තියෙන්න ඕන මොන ප්‍රඥාවද පංචස්කන්ධයේ ඇතිවෙන්න තියෙන දක්නා ප්‍රඥාව ඊළඟට මේ කෙලෙස් ධර්මයන් නලවනලවා සිත තුළ තියාගෙනවා මේ වගේ ආස්වාද විඳවිදා හිටියා මේ සංසාරේ මෙතෙක් කල් ඇති මේ කෙලෙස් ධර්මයන්ගෙන් සිත මුදා ගන්න ඕනේ නිවන් යන්නට නම් නිත්‍ය පංචරාමස්ස මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඈත් සිත් ස්වરૂපයට කැමැත්තක් තියෙනවා රාග සිත්තේ කැමැත්තක් නෙවෙයි රාග නැතිකමට කැමැත්තක්. ද්වේෂයට පිටට කැමැත්තක් නෙවෙයි ද්වේෂ නැති පිටට කැමැත්තක්. එතකොට මේ වාසික ගන්න දියුණු කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට කටයුතු කරන කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. නැත්නම් නම් ඒක නිසා සමාධි යම් යම් අඩුපාඩු මේ කරුණු වලින් තියෙනවනම් ඒවා ජීවිතයට එකතු කරන්න ඒක එකතු කර ගැනීම තුළින් මෙයාට භවනා නිසිපරිදි කරගෙන ගියොත් මේ ජීවිතේ මෙන්න ලබන්න පුළුවන් වෙයි. ඒ නුවත් අවදාහරි දවසක නිවන් ලැබීමට ඒක පාරමී ප්‍රශ්නයක් බවට පත් වේවි. එසේ මේ වාසිලාස්සයෙන් කරන මේ කියන ශාස්ත්‍රනා මෙතනින් මතන හැමදෙනාටම නිවන්සල දේවා අපේ දෙවියන්ට දෙන්න මහා පාසත්තාලි බුම්මණ්ඨා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ පන්සාසනං පාසත්තාලි බුම්මණ්ඨා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ පන්දේශනා පාසත්තාලි බුම්මණ්ඨා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ පන්දුම් ප්‍රාන්තේ කාසනේ කනිනා පුඤ්ඤ කම්මේන මා මේ දාන සමාගමෝ සතන් සමාගමෝ හොතෝ යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤ මාසයක් යාවන් හොතු සම්බුද්ධාකමුච්චතු නිකල සීලොම් කුසල සත්‍යමයේ මෙලොව හත්සන් සේවා පල්ලයක් දක්වා දේවසන සෙනිනිසන් සිම්ලන් මේ කුසලයේ වාසනා වේවා අපි වාදින සීනිස්ස නිච්ඡං වද්ධාපිතායනෝ සන්තාරෝ ධම්මා වට්ඨන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මේ විචරතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ඤතු සුතත්තේ වානිවංශ